හොඳයි. එහෙනම් හොඳින් ශවදානවන්න කාල වේලාවට අනුකූල වන ආකාරයේ මේ හැම දිනකටම ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත් වන ඉතාම සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් මේ දිනෙකත් එක ප්‍රයෝජනවත් වේවි කියන කරුණ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ එක්තරා සිටුදීනියක් හිටියා. දෙමාපියන් විවාහ වෙන්නට කියලා කියනවා කියනවා කියනවා මෙයාගේ කිසිම රුචිකත්වයක් තිබුණේ නැහැ විවාහ වෙන්න. ඉතින් දෙමාපියන්ගේ බලපෑම නිසා විවාහ වුණා. සාම්ප්‍රදායික කියලා අපි මහණ වෙන්නට ඕනේ කියලා හිතලා අවසර අරගෙන මහණ වුණා දෙව්දත් පාශික භික්ෂුණීන් වහන්සේ කෙනෙක් සමීපේ. ටික කාලයක් යනකොට ළමයෙක් හම්බෙන්න එනවා. ඉතින් දෙව්දත් ළඟට එක්කෙනෙක් ගියාම <clears throat> නින්දාවක් වෙනවයි කියලා එළේවා. මම බුදුරජාණන් වහන්සේ ගාවට ඊට පස්සේ ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ සිදෝෂෙද්දී හොඳට දන්නවා. නමුත් ලෝකයාගේ වැරදි අදහස් වලින් නිදහස් වීම සඳහා විශාකා උපාසිකා වැනි ප්‍රභූ පිරිස ගෙන්නලා ඇයව පරික්ෂා කරන්න කියලා. පරික්ෂා කළාට පසුව විශාකා ආදී ප්‍රකාශ කළා මෙයා මහාන වෙන්න තිස්සල්ලයි ළමෙක් මේ බඩට ඇවිල්ලා තියෙන කියන කතාව. ඒක නිසා බුදුහාමුදුරුව අනුමත කළා එයාට භික්ෂුණී ජීවිතය දරුගබස් රහිතවම පවත්වාගෙන යන්න කවුරුත් ලෝකයේ කිසිම කෙනෙක් ඊට පස්සේ ඇයට නින්දා පහස කළේ නැහැ. ළමෙක් ලැබුණා බුදුරජාණන් පේමි ළමෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ රටේ රජතුමාට මේ ළමයා හදාගන්න කියලා. ඉතින් මේ මෑණියෝ ළමයා දකින්නත් නැහැ. ළමයා පිළි ආදරය තියෙනවා. නමුත් ආශිර්වාද කරන්නට, දකින්නට, කතා කරන්නට අවස්ථාවක් නැහැ. මේ ළමයාගේ නම කාශ්‍යප කියලා කීවා. ටික කාලයක් ගියාට පස්සේම ඔහු බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේට යම්කිසි රසවත්දයක් එහෙම කන්නට බොන්නට ලැබුණොත් දානය සඳහා මේක කාශ්‍යපට ගිහිල්ලා දෙන්න කියලා තවත් හාමුදුර කෙනෙකුට කියනවා. එහෙම දේශනා කරපුවාම කතරස්ස කස්සපස්ස කොයි කාශ්‍යපටද කියලා භික්ෂුන් වහන්සේලා විමසනකොට කුමාර කස්සපස්ස අර පොඩි කාශ්‍යපට හිමගල මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ නිසා කුමාර කස්සපස්ස කියලා කියන කුමාර කස්සපට මේක දෙන්න ඒක නිසා ඒ හාමුදුරන්ගේ නම කුමාර කාශ්‍යප නමින් තමයි ප්‍රසිද්ධියට පත් වුනේ විචිත්‍ර ධම්ම දේශනා කිරීමෙන් අගතැන්පත් භාවයට පත් වූ විචිත්‍ර කසික ස්වාමීන් වහන්සේ නම බවට පත් වුණා. අවුරුදු 12ක්ම ලෙසින් ගත වුණා ඒ පොඩි ස්වාමීන් වහන්සේ රහත් භාවයටපත් වූවා. නමුත් අර මෑණියෝ තමන්ගේ පුතා ගැනම සිත සිතා සිත සිතා හිටපු නිසා පුත්‍ර ශ්‍රේණියේ පැවතිච්ච නිසා මොනම ආකාරයකින්වත් මාර්ගඵලයක් ලබන්නට හැකියාවක් ඇත ලැබුණේ නැහැ. පුතා දැක්කත් කතා කරන්නට අවස්ථාවක් නැහැ. කතා කරන්නට අවස්ථාවක් බලබලා මේ සිටින්. ඊනක් පාරේ යනකොට ඒ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ නමක් දැන් ඉදිරියට වැඩියා වඩිනවල් දකින්නකොටම ගිහිල්ලා මාව මාව කෙනෙක් සමාගයේ දරුවන් දකින්න නැතුව අවුරුදු 10ක් 12ක් ගත වුණාට පස්සේ කොයිතරම් සෙනෙහසක් ඇති වෙනවද ඒ සෙනෙහසින් යුතුව ඒ කුමාර කාශ්‍යප හාමුදුරන්ට කතා බහ කළා කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කිසිම ගාණක්වත් ගැප්පේ නැතුව තවම බැරි වුණාද ඔබට පුත්‍ර ස්නේහය නැති කරගන්නට කියලා යන්නට කියලා. ඊට පස්සේ මේ මාතාව කල්පනා කළා අනේ මං අවුරුදු 10ක් 12ක් තිස්සේ මෙවැනි පුතෙක් නිසාද මේ විදියට දුකින්දේ මට කිසිම ඇල්මක් නැති බැඳීමක් නැති ආදරයක් නැති මේ විදිහට කතා කරපු පුතෙක් වෙනුවෙන්නේ මා මේ කාලේ මෙතුණ කාලයක් විහෙෂ වේශී දුක් වී සිටියේ කියලා ඒ පුතා කෙරෙහි තිබුණු බැඳීම එවලෙ මත්හැරියා. අත්හරින්නට එයාට සිදු වුණා. එදාම භවනා කළා එදාම රහත් භාවයට පත් වුණා. ඒ අවුරුදු 12ක් තිස්සේ උත්සාහ කළත් කිසිම මාර්ගඵලයක් ලබන්නට නැහැකුණේ මේ බැඳීමක් තිබිච්ච නිසා තමයි පුතා කරේ බැඳීමක් තිබෙන නිසා. භවනා කරන අය විශ්ින් යම්කිසි ප්‍රතිඵලයක් ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ භාවනා කරන අවස්ථාවේදී යන්තාව සමාගයේ බැඳීම් තියෙනවා නම් ඒ සියලුම බැඳීම් සිතින් අයින් කරලා නිදහස් වූ මනසකින් යුතුව භාවනා කරන්නට ඕන. එහෙම නැතුව එක එක්කෙනාගේ බලපෑම් එක එක්කෙනාගේ කීම් එක එක බැඳීම් ආදී සමාගයේ සිත තුළ තබාගෙන ක්‍රියාත්මක කරන්නට ගියොත් එහෙම භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නට බෑ. එම නිසා භාවනා කරන අය ශීල භාවනා කරන අවස්ථාවේදීවත් ශීලයෙන් බැඳින් අතහරින්නට ඕනේ. තමන් අවබෝධ කරගන්නට ඕනේ කොච්චර දුරට තමා තමන්ගේ දරුවන් කෙරේ බැඳී හිටියත් නැත්නම් දෙමව්පිය සහෝදර සහෝදරයන් කෙරේ බැඳී හිටියත් මේ සියල්ලම කවදා හෝ දවසක අනිවාර්යයෙන්ම අතහරින්නට සිදු වෙන බව. තමාගේ මරණය කොයි වෙලාවෙයිද දන්නේත් නැහැ. අන් අයගේ මරණය කොයි වෙලාවෙයි පැමිණෙයිද කියන්න දන්නේත් නැහැ. ඒ මරණයට පත්වන විට කිසිම විකල්පයක් කිසිම කෙනෙකුට නැහැ. නියත වශයෙන්ම ඒ සියල්ලම අතහරින්නට වෙනවා තමාගේ ජීවිතය සමගම. ඒ අතහරිනකොට ඒ කිසියෙක් අපපසුපස එන්නේ නැහැ. නමුත් ඒ අය වෙනුවෙන් යම්තා කුසල හෝ අකුසල කර්ම සංස්කාර අපි රැස් කරලා තියෙනවා නම් ඒවැ විපාක පමණක් අපි පසුපසින් එනවා. අපි හිතමු ගියාත්මෙත් අපි මනුෂ්‍යයන් වශයෙන් ඉපදිලා හිටියයි කියලා. එදා හිටපු අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ නැත්නම් විවාහයලා හිටියානම් දූ දරුවන් ආදීන් අද කිසිවක් නැහැ එදා සියල්ලම අතහැරලා අපි ආවේ. ඒ අලුත් අම්මලා අලුත් තාත්තලා සහෝදර සහෝදරයෝ තමයි මේ දැන් සිටින්නේ. සමහරට එදා සිටපු දෙමව්පියෝ තවත් ජීවත් වෙනවා නම් අනේ මගේ දරුවෝ කියලා හිත හිතා පින් දෙනවත් ඇති දුක් වෙනවත් ඇති කුසල කර්ම සිදු කරනවත් ඇති අපි නමුත් ඒවා දන්නෙත් නැහැ එහෙමයි හිතියද කියලා අද දැක්කත් අපිට හඳුනා ගන්නටත් බෑ එහෙම කෙනෙක් අද අපිට ඇත්තටම මුණ ගැහුණත් හඳුනා ගන්නටත් බෑ මේ தත්ත්වයම තමයි දැන් ශිරිනායගේ ස්වરૂපය මේක අවබෝධ කරගන්නට බිය විය යුතු නැහැ මේ අවබෝධය ඇති කරගත්තාට පසුව තමාගේ සිත තුළ තියෙනවන යම් කිසි අනවශ්‍ය ආකාර බැඳීමක් ඒ බැඳීම් අයින් කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ බැඳීම් සබාවන ඉන්න එක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඒක නුසුදුසු දෙයක්. මොකද මේ බැඳීම් සහිතව සිටින කෙනෙක් නැත්තම් සිටින දෙයක් මරණ මොහොතේදී සිහිපත් වුනොත් නියත වශයෙන්ම දුක තුළ උපදින්නට සිදු වෙන නිසා. යම්කිසි කෙනෙක් හෝ යම්කිසි දෙයක් පිළිබඳ මරණ මොහොතේ ආශාවක් ජනිත වුණා නම් ආදරයක් ඇති වුණා නම් නියත වශයෙන් പ്രേත ලෝක වැනි තැන් වලයි උපදින්නේ. එම නිසා මේ බැඳීම් ටික ටික හරි අඩු කරගන්නට ඕන. ඒක තමන්ගේ සුභසිද්ධිය සඳහා හේතු වෙනවා. යම්කිසි කෙනෙකුගේ චිත තුළ යම්කිසි දෙයක් හෝ යම්කිසි කෙනෙක් පිළිබඳ බැඳීම යම්තා තදට තියෙනවා නම් ඒ තාක් දුරට ඔහුගේ චිතත ඒ පිළිබඳව පහළ වෙන දුක වැඩි. අපේ බැඳීම අඩු වෙන්න අඩු වෙන්න අපේ සිතේ දුක අඩු වෙනවා බැඳීම වැඩි වෙන්න වැඩි වෙන්න සිත තුළ පහළ වෙන දුක වැඩි වෙනවා මේ නිසා ඒක යථා තත්ත්වය අවබෝධ කරගත යුතුයි එහෙම අවබෝධ කරගන්නකොට මේ කිසිවක් අපිට අතහරින්නට අවශ්‍ය වෙන්නේ අපේ සිත තුළ තියෙන අනවශ්‍ය ආකාර බැඳීමයි අතහරින්නට වෙන්නේ මේ தත්ත්වය සෑම කෙනෙක්ම තේරුම් ගන්නට ඕනේ ඒ තේරුම් ගත්තාට පසුව ඒ අනුව කටයුතු කිරීමෙන් තමාට මෙලොව යහපතත් පරලොව යහපතත් නිවන්සත් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නට පුළුවන්. මේ සිදුවීම අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා. ඒ පිළිබඳ සංගය කතා කළා. කතා කරනකොට දෙන්නට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කුමක් කරමනු කරමින් කුමක් ගැනද ඔබලා කතා කර කර හිටියේ මේ කරුණ ගැන කතා කළේ කියලා ඒ හාමුදුරුවෝ ප්‍රකාශ කළාට පස්සේ එතෙන්දී ප්‍රකාශ කරනවා අත්තාහි අත්නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා අත්තනාව සදන්තේන නාතන් ලබති දුල්ලබං කියන ගාථාව. අත්තාහි අත්තනෝනාතෝ තමන්ට තමන්ගේ පිහිටමයි වෙන කෙනෙකුගේ පිහිටක් ඕහිනාතෝ පරෝෂියා වෙන කවරෙක් නම් තමන්ට පිහිට වෙයිද අත්තනාවේශ දන්තේන ඒක නිසා තමාගේ ආත්ම භාවය තමා විසින්ම দমনය කරගත්තා නම් නාසං ලබති දුර්ලභං දුර්ලභෝ නිර්වාණ ධාතෝ ඔහුට අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක පැහැදිලිව තේරුම් ගන්නට ඕන අත්තාය අත්නෝනාතෝ කියන කරුණ සෑම කෙනෙක් විසින්ම ඒ අවබෝධය ඇති කරගත යුතුමයි. සමන්ට තමන්ගේම පිහිටයි කෝහිනාතෝ පරෝෂයා වෙන කවරෙක් නම් තමාට පිහිට වෙයිද කියන්නේ. සාමාන්‍යයෙන් අපිට පොඩි කාලයේදී දෙමාපියන්ගේ රැකවරණය ආරක්ෂාව පිහිට ලැබුණ නැත්නම් අපිට වැඩෙන්නට බෑ. කවරකුගේ හේව කවරකුගේ හෝ වැඩිහිටියෙකුගේ ආරක්ෂාව පුදා දරුවෙකුට ලැබෙන්න ඕන නැත්නම් කවදාවත් වැඩෙන්නේ ඒ අය අපිට පිහිට වුණා තමයි. ගුරුවරු අපිට ඉගැන්වුවා ගුරුවරු අපිට පිහිට වුණා තමයි. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප අනුගමනය කළා නැත්නම් සංඝ රත්නය අපට යම් යම් දේවල් කියලා දුන්නා සංඝයා අපට පිටුණා තමයි. නැත්නම් Tamange නෑදෑ හිත මිත්‍රයෝ ආදී යම් යම් අවස්ථාවලදී අපිට පිහිට වෙනවා පිහිට වෙනවා පිහිට වෙන්නේ නැහැ කියලා අප කියනවා නෙවෙයි. නමුත් ඒ ඇයිට පිහිටවන්නට පුළුවන් වන්නේ ලෞකික දේවල් සම්බන්ධයෙන් පමණයි. Taman Tamange Tamange දෙමාපියන් Tamanට කොයිතරම් දුරට පිහිට වුණත් ඒ ඇයට ප්‍රතිඋපකාරයක් කිරීමක් වශයෙන් අපි ඒ ඇයට අතෝපස්ථාන සැලකිලි කරන්නට පුළුවන්. නමුත් ජරාවට පත්වන විට අපට කිසිසේත්ම දෙමාපියන්ට පිට වෙන්නට බෑ ජරාවට පත් නොවී තබන්නට. නැත්නම් ජරාවට පත් වෙන්නේ නැතුව තියාගන්නට ඕනේ කියලා කොතෙක් උත්සාහ කළත් අපට ඒ ඇයට පිටවන්නට බෑ. ව්‍යාධි නොඑක ආකාර රෝග පීඩා ඇතිනවා. ඒ ඇයට ඒකෙන් වළක්වන්නට පුළුවන් ශක්තියක් Tamanට නැහැ. තමන්ගේ දරුවෙකුට හැදෙන රෝග පීඩාවක් නවත්තන්න තමන්ට හැකියාවක් නැහැ. ඒ අය ජරාවට යන එක ව්‍යාධියට පත්වන එක මරණයට පත්වන එක වළක්වන්නට කිසිම කෙනෙකුට කිසිම හැකියාවක් නැහැ. මරුණට පස්සේ කර්මානුරූපව තවත් තැනක ගිහිල්ලා උපදිනවා මරණ මොහොතේදී මාර කලින් කියවා වගේ ආශාවක් එහෙම ඇති වුණා නම් දුගතිගාමී වෙනවා තරහක් ඇති වුණා දුගතිගාමී වෙනවා කුසලයක් සිහිපත් වුණා සුගතිගාමී වෙන්නේ කර්මයට අනුකූලව යම් තැනක උපදිනවා නම් ඒ ඉදීමටත් පිහිට වෙන්නට ඉපදීම හොඳ තැනකට මේවා උපදවන්නට ඕනේ කියලා කටයුතු කරාට එහෙම අපට කටයුතු කරන්නට බෑ ඒක තමා තමා විශ්ීම කරගත යුතු දෙයක්. ගුරුවරු පිහිටවන්නේ ලෞකික දෙයක් උගන්වීමට පමණයි ඒකත් පිහිටවන්නේ ලෞකික වශයෙන් විනා අපිට අවශ්‍ය ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සංසාරික දුක් නැති කර දීම සඳහා නෙවෙයි යාළු මිත්‍රයන්ගේ නෑදෑ හිත මිත්‍රයන්ගේ උපකාරයත් ඒ වගේ තමයි අපේ සැලකියුවත් සැලකියුතු වන්නේ. ඒ ඇයිට ප්‍රතිඋපකාර කරන්නට ඕන කෙලෙහි ගුණ සලකන්නට ඕන ඒක වෙනම දෙයක් තමා තේරුම් ගන්නට ඕන. අත්තායගත නෝතනාතෝ කියන කාරණාව තමාට තමාගේම පිහිටයි වෙන කාගේවත් පිහිටක් නැහැ. දැන් මේ අය කල්පනා කරන්න පුළුවන් අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා. ඒක නිසා අපිට මේ ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට සරණ තියෙනවා කියන එක. මෙහිදී තේරුම් ගත යුතුයි තමාගේ පිහිටයි තමාට තියෙන්නේ බුදුහාමුදුරන්ගේ පිහිටක් නෙවෙයි කියන එක. ධර්මයේ පිහිටක් නෙවෙයි තියෙන්නේ තමාගේ පිහිට තමාට තියෙන සංඝයාගේ පිහිටක් නෙවෙයි තමාගේ පිහිටයි තමාට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට අද කොහොමවත් අපිට පිහිටවන්නට බෑ උන්වහන්සේ පෙන්වම් පාලා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ වුණත් යම් කිසි කෙනෙකුට පිහිටවන්නට බෑ උන්වහන්සේට පුළුවන්කම තිබෙන්නේ තුම්හේ කිච්ඡං අරතප්පං අප්පාතාරෝ තථාගත ඔබලා විසින්ම උත්සාහගත යුතුයි මේ බුදුවරු නැත්නම් බුද්ධ ශ්‍රාවකයෝ මාර්ගය තියාදීම පමණයි කරන්නේ හරියට දොස්තර කෙනෙක් බෙහෙත් දීලා බෙහෙත් තුන්ඩුවක් ලියලා දෙනවා නේද මේ දෙදේ මේකයි කියලා තේරුම් ගන්නවා මේ විදිහට පිළිපදින්න මේ බෙහෙත් අරගෙන පාවිච්චි කරලා මේ රෝගය සුව කරගන්න කියලා දොස්තර කෙනෙකුට කියන්නට පුළුවන්. නමුත් ලෙඩාශතුයි බෙහෙත් ගන්න එක ඒ අනුව පිළිපදින එක දොස්තර බෙහෙත් දෙන එක වෙනම දෙයක් ලෙඩාගාවයි තියෙන්නේ ඒක තව තවත් මේ දෙදේ වැඩි කරගන්නවද නැත්නම් සුව කරගන්නවද කියන කරුණ. මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාත් උන්වහන්සේගේ අවවාද අනුශාසනා ආදියත් තමන් ඒවා පිළිපදින්නට ඕනේ බුදුහාමුදුරන්ට පුළුවන්කම තියෙන්නේ තියෙන එක පමණයි මාර්ගය පෙන්눔 කර දෙන එක පමණයි ධර්මයේ කියන එක තනිකරම පොත්පත්වල තියෙන දෙයක් නෙවෙයි තමාගේ සිත තුළ තමා විශ්ින් ඇති කරගත යුතු ධර්මයක් තමා අවබෝධ කරගත යුතු ධර්මයක් ඒ අවබෝධය ඇති කරගන්නේ තමා තමා විශ්ින් ඒක නිසා එහිදී පිටවන්නේ තමාට තමාමයි සංඝ රත්නයේ යම්කිසි මාර්ගයක් පෙන්눔 කරලා දෙනවා නම් මෙලොව යහපත හෝ පරලොව යහපත හෝ නිවන්සෝ ලබා ගැනීම සඳහා මාර්ගයක් පෙන්වුම් කරලා දෙනවනම් ඒ මාර්ගය අනුගමනය කිරීම ඒ ඒ පුද්ගලයා සතු කාර්යයක් ඒ අනුගමනය කිරීම කරන්නේ ඒ අය විසින් ඒක නිසා සමාගයේ පිහිට එතෙන්දී තියෙන්නේ තමාගමයි වෙන කෙනෙක් ගාව නෙවෙයි මේක පැහැදිලිවම තේරුම් ගන්න තමන්ගේ දරුවෙක් සමාජ පිහිටවන්නට පුළුවන් වන්නේ ලෞකික වශයෙන් එක්තරා සීමාවක් සහිතව පමණයි දරුවෙකුට වගේම තමයි දෙමාපියන්ට දරුවන් කෙරෙහි පිටවන්න තියෙන්නේ තේමයි ස්වාමි පුරුෂයෙකුට ආර්යාවකුට නෑදෑ හිතමිත්‍රයෙකුට පිටවෙන්න තියෙන්නේ ඒ ඒ සීමාවන්ට යටත් වෙලා ලෞකික වශයෙන් දේවල් සඳහා පමණයි. අපිම අපේ ජාති දුක නැති කිරීම සඳහා ජරා දුක නැති කිරීම සඳහා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ සංසාරික දුක් නැති කිරීම සඳහා පිළිවෙත් පූර්ණණය කළ යුතුයි අපි පූර්ණණය කළොත් ඒකේ ප්‍රතිවිපාක අපටයි ලැබෙන්නේ මගේ බඩගින්නට මම කෑවට මේ අයගේ බඩ පිරෙන්නේ නැහැ. මගේ පිපාසයට මා වතුර බීවට මේ අයගේ පිපාසය සංසිඳෙන්නේ නැහැ. මගේ ලෙඩකට මම බෙහෙත් ගත්තට මේ අයගේ ලෙඩක් හොඳ වෙන්නේ නැහැ. මේක ඕනම කෙනෙකුට පොදුයි. තාත්තගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ තමන් බෙහෙත් බීවට. අම්මගේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ තමන් බෙහෙත් බීවට. ඒ වගේම තමයි සහෝදර සහෝදරියන්ගේ බඩගින්නවත් ලෙඩ සාපිපාසා ලෙඩ මොනවත් හොඳ වෙන්නේ නැහැ. Taman ඒවා අනුගමනය කළාට ඒ ඒ අය විසින් ඒ ඒ දේවල් අනුගමනය කළ යුතුයි. මේක පැහැදිලිවම තේරෙනවා නම් මේ එක එක්කෙනා සමග තියෙන අනවශ්‍ය ආකාර බැඳීම් වලින් යුතුව තමාගේ සංසාර ගමන කෙටි කර ගැනීමට අවශ්‍ය වෙන මාර්ගය ගමන් මාර්ගයේ ගමන් කරන්නේ නැතුව ඒවා ආවරණය කරගන්නට යන්නේ නැහැ. එම නිසා තේරුම් ගත යුතුයි සමාගයේ පිට සමාමයි කියන කාරණාව. අත්තනාව සුදන්තේන නාතන් ලබති දුර්ලභං දුර්ලභෝ නිර්වාණ ධාතුව ලබන්නට නම් තමා විසින්ම තමාගේ ආත්ම භාවයේ দমনය කරගත යුතුයි. ඒ ආත්ම භාවය කියන එක සම්මුතියේ පිටලා කියන වචනයක් ආත්මයක් නැති වුණත් එහෙම අපිට කතා කරන්න සිදු වෙනවා. එතකොට තමාගේ ආත්ම දමණය තමා විසින් කරගත යුත්තේ කෙසේද කියන කාරණාව පැහැදිලිවම තේරුම් අරගෙන ඒ අනුව පිළිපැදීමෙන් තමයි Tamanට යහපත සිදුවන්නේ. මෙලොව යහපත සවර්ෂා දෙන යම් යම් ප්‍රතිපත්තිමාලාව බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කළ ධර්මයේ සඳහන් වෙනවා සංඝයා වහන්සේලා දේශනා කරලා පෙන්වුම් කරනවා. ඒවා පිළිපැදීම සමාසතු කාර්යයක්. එසේ පිළිපැද්දොත් තමාට පුළුවන් මෙලොව යහපත සලසා ගන්නට. පරලෝය යහපත සරසා දෙන මාර්ග පෙන්눔 කරලා දෙනවා. ඒ මරණය යහපත දෙනුම් කරලා දෙන මාර්ගයේ ගමන් කිරීමෙන් Tamanට පුළුවන් පරලෝය යහපත සරසා ගන්න. විශේෂයෙන්ම දුෂ්චරිත වලින් ඈත් වෙන්නට, ඒ සුචරිතයේ යෙදෙන්නට, ඒ පුළුවන් තරම් කුසල කර්ම සිදු කරන්නට මේ ආදී වශයෙන් කියන කරුණු පිළිපැදීම තමා සතුකාරයක්. ඒ වගේම තමයි මේ නිර්වාණ සුභ සිද්ධිය ලබා ගැනීම සඳහා මේ මේ විදිහට කටයුතු කරන්නට ඒ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා දීලා තියෙනවා ධම්මයේ සඳහන් වෙනවා සංඝයා ඒව ඒ පිළිබඳ ඒ මාර්ගයේ ගමන් කළ සංඝ රත්නේ ඒ කරුණු පැහැදිලිව පෙන්눔 කරලා දෙනවා. ඒ අනුව පිළිපැදීම තමා සතු කාර්යයක් වෙන කෙනෙකුට ඒක කරලා දෙන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අම්මා කෙනෙක් නිවනටපත් කරන්න තමන්ට පාරමී පුරලා තමන් නිවන් දැකලා එහෙම කරන්නට බෑ. ඕනනම් මේ මේ විදිහට කරන්නටයි කියලා කියන්නට පුළුවන්. ඒක නිසා මගේ විමුක්තිය මා විසින්ම සල්සාගත යුතුයි මේ සංසාර දුකින් මිදීමට අවශ්‍ය කටයුතු මා විසින්ම සම්පාදනය කරගත යුතුයි කියන අදහසේ දැඩිව පිළිදලා ඒ අනුව පිළිපදින්නට උත්සාහ ගත යුතුයි. එසේ නොකළොත් එහෙම හැමදවසම සංසාරේ පුරා ගමන් කරන්නට අනාගතයේදී සිදුවනවා. ඒක නිසා තමාගේ ආත්ම භාවය දමනය කර ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ත්‍රිශික්ෂාවක් සීල සමාධි ප්‍රඥා කියලා. මේ ත්‍රිශික්ෂා ධර්මයන්ම තමයි තවත් ටිකක් දුරට ටිකක් විස්තර වශයෙන් කතා කරන විට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පෙන්වන්න කරන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි ඊටත් වඩා විස්තර වශයෙන් කතා කරන විට සත්‍විස් බෝධිපාශක ධර්ම වශයෙන් උන්වහන්සේ පෙන්වන්න කළේ. එමේසා මේ කරුණ තම අවබෝධ කරගෙන මේ කර්ම මා විසින්ම දිනු කරගත යුතුයි කවදා හෝ දවසක සංසාර දුකින් මිදීමට නම් නිවන් අවබෝධ කර ගැනීමට නම් කියලා හිතලා ඒ කරුණ අවබෝධ කරගන්නට ඕන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශිෂ්ඨාව ගත්තොත් අඩුම වශයෙන් පංචශීල පද පහවත් අවස්ථා කරගෙන අනිවාර්යයෙන්ම කළ යුතුයි ඊට අමතරව සමාධිය වැඩෙන්නට අවශ්‍ය වන ආකාරයේ භාවනාවක් ළමා විසින්ම කරන්නට ඕන. භාවනාවට පරිබෝධ වෙන දේවල් නැත්නම් අන් අයගේ භවනාව කඩාකප්ප කරන දේවල් කරන්නට යන්නට එපා. ඒ බෑ අකුසල කර්ම තමාට අත්දකින්නට සිදෙනවා මේ භවයේ නුවවත් මතු භවයකදී. ඒක නිසා සමාධිය වැඩෙන කෙනෙකුට භාවනා කරන කෙනෙකුට අවහිර කරන එක විශාල අකුසලයක් අවහිර කරන්නටත් එපා. අවහිර කරන එකක් තියෙනවා නම් පුළුවන් තරම් ඒක නැති කරගන්නට කටයුතු කරන්නට ඕනවා. එතකොට ප්‍රඥාව දියුණු වීම සඳහා විශේෂයෙන්ම නිවන් යාමට අවශ්‍ය ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු සම්පාදනය කරගත්තු කෙනෙකුට පමණයි සමාගයේ විමුක්තිය තමාටම ශ්‍රයාගත හැකිවන්නේ. මේ ශාතේ අනිවාර්යයෙන්ම ප්‍රඥාව දියුණු වෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕනේ. තමාගේ ආත්ම භාවය දමන කර දමනය කරගත හැකි එවිට පමණයි. එම නිසා එදිනදා ජීවිතේට ආර්ය අෂ්ටාංග මාර්ගය එකතු කරගන්න බලන්න. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ග අංගයෙන් ජීවිතේට එකතු කරගත යුතු අංග තියෙනවා හතරක් පහක්. සම්මා සංකප්ප යහපත් සංකල්පනා මේ සංසාර දුකින් මිදෙන්න ඕන සංසාර දුකින් මිදෙන අයට බාධා කරන්නට හොඳ නෑ සංසාර දුකින් මිදෙන අයට අතේත දෙන්නට ඕන ඒක නිසා මම භාවනාවක් කරන්න ඕන නිවන් යන්නට ඕන වාදී අදහස් පළමෙන් ඇති විය යුතුයි ඒ අදහස් ඇති නෙවෙච්ච කෙනෙක් කවදාවත් භාවනාවක් කරන්නෙත් නෑ පටන් ගන්නෙත් නෑ පටන් ගත්තේ නැත්නම් නිමාවක් කවදාවත් දකින්නටත් බෑ යම් දෙයක් නිමා කරන්නට නම් අපේ ගාව ආරම්භමක් තියෙන්නට ඕන ආරම්භයක්. ආරම්භයක් ඇති කරගත්තේ නැති කිසිවක් නිමා කරන්නට බැහැ. එමේෂා මේ මේ දක්වා භාවනා කරන්න හරියට පටන් ගත්තේ නැතත් භාවනාව පටන් ගන්නට උත්සාහ ගත යුතුයි. පටන් ගන්නටම ඕන. නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද පුළුවන් තරම් දුරට තරහසිත ඇතුවේ මෛත්‍රී සිතින් ඉන්න එකයි කරුණාව. ඊළඟට අව්‍යාපාද සංකල්පනකාව කියන්නේ කරුණාව. කරුණාසිත ඇති කරගන්න ඕන ජීවිතයේ මේක එකතු කරගත යුතු දෙයක්. තමාගේ ආත්ම භාවය দমনය වෙන්නේ ඒක. එතකොට සම්මා වාචා බොරු කේලම් පරිශෝචන සම්පප්පලාපලින් ඈත්වීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. සම්මා කම්මන්ත කයෙන් කරන වැරදි සතුම් මෙරීම සොරකම් කිරීම කාමයේ වර්ධාශීම ආදී වලකින එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. සම්මා ආජීවයේ නිවැරදි ආකාරයෙන් ජීවිත පැවැත්මක් ගෙන යාම ඊළඟට සම්මා වායාම. සම්මා වායාමයේ තියෙනවා නූපන් අකුසල ධර්ම නූපදවා ගැනීමට උත්සාහ ගන්නට ඕන. මේ දක්වා මේ මේ කුසල අකුසල මං කරලා නැහැ. ඉදිරියටත් කරන්නේ නැහැ කියලා ඒ සඳහා උත්සාහයක් තියෙන්නට ඕන. ඒ උත්සාහය ජීවිතයට එකතු වෙ යුතුයි. උපන් අකුසල ධර්ම ප්‍රහාණය කරන්නට ඕන. මේ මේ අකුසල කර්ම මම කරනවා ඒවා මම නැති කරගන්නට ඕනේ කියලා උත්සාහ ගත යුතුයි. ඒකත් ජීවිතයට එකතු වෙ යුත්තක්. 아무තෙන් භාවනාවක් වශයෙන් කරන්නට දෙයක් ඒකේ නෑ. ඊළඟට නූපං කුසල ධර්ම තියෙනවා මේවා උපදවා ගැනීමටත් උපං කුසල ධර්ම තියෙනවා තවත් දියුණු කර ගැනීමට උත්සාහ ගත යුතුයි. උපං කුසල ධර්ම කියනකොට මේ අය දන් දෙන පිරිසක්. මේ දන් දීමෙන් පමණ සීමා වෙලා මේ ඔක්කොම කුසල ධර්ම අපි සිදු කරලා තියෙනවා කියලා සෑහීමකටපත් වෙන්න කිසිසේත්ම සුදුසු නැහැ. දන් දීම පමණක් නෙවෙයි කුසල ධර්ම කියන්නේ දාන ශීල භාවනා කියලා කොටස් තියෙනක් තියෙනවා. තීනි මානදිකේ පුණ්‍ය ක්‍රියවත්තුනේ දානමය පුණ්‍ය ක්‍රියවත්තු, ශීලමය පුණ්‍ය ක්‍රියවත්තු, භාවනාමය පුණ්‍ය ක්‍රියවත්තු කියලා උන්වහන්සේ පෙන්වුම් කළා. ඒ කරුණ ඒක නිසා දන් දීමෙන්ම සෑහීමකට පත්වන්නේ නැතුව සීලයක් තියෙන්නට ඕන, භාවනාවේ පුණ්‍ය ක්‍රියාවත් භාවනාවක් තියෙන්නට ඕන. එතකොට මේ භාවනාව තුළින් සමාගයේ සිට තුළ මේ දක්වා සතිය දිනු වෙලා නැත්නම් ඒ සතිය නූපන් කුසල ධර්මයක්. සමාගයේ සිට තුළ සමාධිය දිනු වෙලා නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක්. සමාධියේ පහළ මට්ටමකට දිනු වෙලා තියෙනවා නම් ඊයේ ඊයේ සමාධි මට්ටම් නූපන් කුසල ධර්මයක්. ඒ වගේම ප්‍රඥාවෙන් මේ ලෝකයේ අනිත්‍ය වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය වශයෙන් දකින්නට බැරි නම් පේන්නේ නැත්නම් මේවා ඒකාන්ත වශයෙන් දුක් කියලා දකින්නට බැරි නම් පේන්නේ නැත්නම් ඒවා ඒකාන්තයෙන්ම මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේවා ඒකාන්තයෙන්ම හේතුඵලමය ක්‍රියාදාමයක් අනාත්මය කියන කරුණ පැහැදිලිවම Tamanට තේරෙන්නේ නැත්නම් පැහැදිලිව පේන්නේ නැත්නම් ඒවා නූපන් කුසල ධර්ම කියලා හිතාගන්න. එය මේතාන නිකන් ඉඳලා බෑ නූපං කුසල ධර්ම උපදවා ගැනීමට උත්සාහ ගත යුතුයි. විශේෂයෙන්ම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්නේ නැතුව භාවනාවෙන් අත්දකින්නේ නැතුව කිසිවෙකුට කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම මේ ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳ පැහැදිලි අත්දැකීමක් ඇති කරගත යුතුයි කියන හැඟීමේ පිටතල කටයුතු කරන්න. අපි අර නිවන ඔබටත් කියලා පොතක් දීලා තියෙනවා. ඒ පොත මේ අය ගාව ඇති. ඒක හොඳට මේ අනාත්ම ලක්ෂණය පිළිබඳ කරුණු විශේෂයෙන්ම අවබෝධ කරගන්න බලන්න. අනිත්‍ය දුක්ඛ ගැනත් ඒ වගේම කරුණු අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කරගත්තොත් එහෙම ඒක ඒ අවබෝධය තමාගේ ආත්ම විසුද්ධිය සඳහා ආත්මය দমনය කර ගැනීම සඳහා බෙහෙවින් උපකාර වේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේම තමයි මේ සියලුම සංස්කාර ධර්ම ශූන්‍යයි කිස්සෝ ධර්ම. අසාරවත් වූ හරවත් වූ ධර්ම නෙවෙයි මේවා ශූන්‍ය වශයෙන්ම දැකලා නැත්නම් ඒකත් තමාගේ සිත තුළ නූපන් කුසල ධර්මයක් තමයි. ඒ වගේම මේ සංස්කාර ධර්ම කෙරෙහි පණ තියෙන හෝ පණ නැති අජීවී සජීවී සංස්කාර කෙරෙහි ඇලියදී බැඳි බැඳී සිටීම දුක්ඛ සමුදය සත්‍යයක්. ඒක තේරුම් අරගෙන මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට කටයුතු කරේ නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක්. මේවා කෙරෙහි නොබැඳිය යුතුයි නොඇලිය යුතුයි මේවා සිතින් අත්හල යුතුයි කියන කරුණ සමාගයේ සිට තුළ මේ දක්වා ඇතිවෙලා නැත්නම් ඒවත් නූපන් කුසල ධර්ම තමයි. ඒ වගේම තමයි විදර්ශනා ඥාන තියෙනවා. මේ මේ හේතුන් නිසා මේ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවායි කියලා දකින්නට බැරි නම් Tamanටම තේරෙන්නේ නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක්. ඒ වගේම මේවා නාම රූපය නැත්නම් මේවා පංචස්කන්ධ ධර්මය මේවා ධාතුය මේවා ආයතන ආදී වශයෙන් තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලමින් එහි තියෙන යථා තත්ත්වයේ යථා පරිදි යම් කෙනෙකුට අවබෝධ කරගන්නට නොහැකිනම් ඒකත් නූපන් කුසල ධර්මයක් වශයෙන් තේරුම් ගත යුතුයි මේ පංචස්කන්ධයේ නියම තත්ත්වයේ තේරුම් ගන්න නැතුව කවදාවත් නිවන් ලබන්නට බෑ ඒ නියම තත්ත්වයේ තේරුම් ගත්තේ නැති අය මේකේ ආත්මයක් තියෙනවා අය මෙතන මම කියලා කෙනෙක් සිටිනවා අය ගැහණියක් සිටිනාය පිරිමියෙක් සිටිනාය ආදී වශයෙන් වැරදි දෘෂ්ටිවල එල්බගෙනයි කටයුතු කරන්නේ එම නිසා ඒ දෘෂ්ටියෙන් අයින් කරගන්නට ඕන සම්මා දෘෂ්ටිකයන් බවට පත්වන්නට ඕන එසේ වුවොත් තමයි අපිට කවදා හෝ දවසකදී නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ දැන් ඔය ඇතිවීම නැතිවීම දකින්න බැරිනම් මේවා සංසාරයේ සඳහා ස්කන්ධී සිටීම මහා භයානක දෙයක් කියලා දන්නේ නැත්නම් මේ සංසාරයේ රැඳී සිටීමේ ආදීනවයන් Tamanට තේරෙන්නේ නැත්නම් මේ සංසාර ප්‍රසාදයේ කෙරේ කලකිරීමක් තමාගේ සිත තුළ ඇති වෙලා නැත්නම් මේ සංස්කාර ධර්ම ඔක්කොම අතහළ යුතුයි කියලා අතහළින්නට හැකියාවක් තමාගේ සිත තුළ නැත්නම් මේ ඔක්කොම නූපං කුසල ධර්ම. ඒ වගේම තමයි මේක තමයි දුක්ඛ සත්‍ය මේ සමුදය සත්‍ය කියන්නේ මේකට නිරෝධ සත්‍ය මේකයි මාර්ග සත්‍ය මේකයි කියලා දකින්නට නොහැකි නම් ඒවත් නූපං කුසල ධර්ම වශයෙන් සැලකීතේ ඒ ඊට අමතරව තමාට අඩුම වශයෙන් සෝවාන් වෙලා ඉවත් නැත්නම් ඒක සෝවාන් වෙච්චි නැති එක නූපන් කුසල ධර්මයක් සෝවාන් වෙච්ච කෙනා සකදාගාමී වෙලා නැත්නම් ඒක නූපන් කුසල ධර්මයක් ඊළ ඊයේද මාර්ගඵල නූපන් කුසල ධර්ම වශයෙන් තේරුම් ගන්නට ඕනේ සමත වශයෙන් කතා කරන පළවෙනි ධ්‍යානෙවත් උපදවාගත්තු කෙනාට දෙවෙනි ධ්‍යානෙ නූපන් කුසල ධර්මයක් දෙවෙනි ධ්‍යානෙ උපදවාගත්තු කෙනාට තුන්වෙනි ධ්‍යානෙ සහ එයින් එහා තියෙන සෑම ධ්‍යානයක්ම නූපන් කුසල ධර්ම මේ විදිහට තමා ළඟ නූපන් කුසල ධර්ම ගැන අවබෝධයක් ඇතිවිය යුතුයි. මේ අයම නුවණින් කල්පනා කරලා බලන්න Taman ළඟ මොනවද මේවා පිළි මේ මේ කරුණු පිළිබඳ මේ දක්වා දැනගෙන සිටින්නේ අවබෝධ වෙලා තිබෙන්නේ කියලා. ඉතින් මේ අවබෝධයලා නැති කරුණු අවබෝධ කරගෙන ඒක තමාගේම අවබෝධයක් බවට පත් කරගන්නට හැකියාවක් නොලැබුණොත් එහෙම මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නවන්නේ නැහැ කවදාවත් නිවනට සමීප වන්නේ නැහැ. එනිසා මේ කරුණු තේරුම් ගත යුතුයි තමා විසින්ම අවබෝධ කරගත යුතුයි. එහෙම අවබෝධ කරගෙන කටයුතු කරන කෙනා උපන් කුසල ධර්ම තව තවත් දියුණු කර ගැනීමටත් උත්සාහයක් ගන්නට ඕන. ඒ උපන් කුසල ධර්ම දියුණු කර ගන්නට ගන්න විට තමාගේ සිත තුළ සතිය තියෙනවා නම් තවත් සතිය දියුණු කරනවා. සමාධිය තියෙනවා නම් තවත් සමාධිය දියුණු කරනවා. ඒ වගේම ප්‍රඥාව තියෙනවා නම් ප්‍රඥාව තවත් දියුණු දියුණු කරනවා. ඉතින් මේ නූපං කුසල ධර්ම සහ උපං කුසල ධර්ම බලන අනුව කල්පනා කරනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම තමා ළඟ ඉපදිලා නැත්තම් එක එකක් අරගෙන බලන්න කොයිතරම් දුරට මේ අංග ඉපදිලා තියෙනවද දියුණු වෙලා තියෙනවද තව කොච්චරනම් වඩන්න තියෙනවද කියලා අවබෝධ කරගන්න. සත්‍විස් බෝධිපාශික ධර්මානුව කල්පනා කරනවා නම් තමාගේ සිත තුළ සතර සතිපට්ඨාන ධර්මයේ ධර්මයන් කොච්චර දුරට වැඩිලා තියෙනවද? සම්මප්පදාන ධර්මයන් කොයිතරම් දුරට දියුණු වෙලා තියෙනවද? ඉද්ධිපාද ධර්මයන් තමාගේ සිත තුළ තියෙනවද? සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැනි ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් කොහොමද මගේ ශරීර තුළ ක්‍රියාත්මක වන්නේ සත්‍ය බොද්ධංග ධර්මයන් සති ධම්ම විචේ විරිය පීතිපස්සද්දි සමාධි උපේක්ඛා වැනි සත්‍ය බොද්ධංග ධර්මයන් මගේ සිත තුළ වැඩිලා තියෙනවද මේ මොනවද මොනවද තියෙන අඩුපාඩු ආදී වශයෙන් ඒවා තමන්ම කල්පනා කරලා බලන්නට ඕන. එහෙම බලනකොට තමයි තමන්ට තේරෙන්නේ තමන් ඉන්නේ කොයි තරම් පහළ මට්ටමකද කියලා. හැම දවසම ඒ මට්ටමේම ඉඳලා කවදාවත් නිවන් යන්නට බෑ. තමන්ට භවනා කරන්න අදහසක් පහළවන්නේ නැත්නම් නිවන් යන්නට මේ ජීවිතේදී නිවන් දකින්නට අදහසක් පහළ වෙලා නැත්නම් කලින් ආත්මවල ඒවා කරලා නැහැ කියන කරුණ තමයි අපිට එකෙන් පෙන්වන්න කරන්නේ. ඉතින් මේ ජීවිතෙත් ඒවා කලේ නැත්නම් ඊළඟ අනාගත බාහොලදීත් මේ සත්‍යෙම තමයි. බුදුවරු ලෝකේ පහළ වෙයි උන්වහන්සේලා ධර්මයේ දේශනා කරයි පාරමී ශක්තියින් වශයෙන් මේ ධර්ම කරුණු පූර්ණය කරන පිටින අය පමණක් නිවන් දැකි අනිත්‍ය සංසාරේ ඔහේ ගමන් කරයි. තමන් මේ தත්ත්වයටපත් වෙනවද, පත්විය යුතුයද, පත්වන එක සුදුසුද කියලා බලන්න බැලුවට පස්සේ තමන්ගේ සිත තුළ පුදුම උද්‍යෝගයක් බලයක් සිත චිත්ත ධෛර්යයක් සමාගයේ සිත තුළ ඇති වෙන්නට ඕනේ මේවා මා විසින් කරගත යුතුමයි. මේවා කල් දාන්නට සුදුසු දේවල් නෙවෙයි කියලා. එහෙම කටයුතු කරන කෙනාට තමයි ආත්ම භාවයේ দমনය කරගන්නට පුළුවන් වන්නේ. ඒ විදිහට ඒ කරුණ දැනගෙන සමාධිය සම්මා සාධාර අර බීර්ය ඇති කරගන්නවා සතිය දියුණු කරගන්නටත් ඕන. සම්මා සතිය ඒ සම්මා සතිය දිනු කර ගැනීමට කරුණු තුනක් මා කියනවා. ඒ කරුණු තුන ජීවිතයට එකතු කරගන්න. අඩුම වශයෙන් තමාගේ සිත තුළ රාගය, ද්වේෂය, ක්‍රෝධය වැනි සිතුවිලි එනකොට ඒක සිහිපත් කරලා එතන මෙතන මේ සිතුවිලි නැති කරගන්නට උත්සාහ ගත යුතුයි. රාගසිතක් ඇති වෙනවා රාගයක් රාගයක් රාගයක් කියලා සීකරලා ඒක නැති කරගන්න. තරහසිතක් වෙනවා නම් තරහසිතක් තරහසිතක් තරහසිතක් කියලා ඒක නැති කරගන්න. මොනවා හරි ක්ලේශ ධර්මයක් ඇති වෙනවා නම් ඒ ක්ලේශ ධර්මයේ සිහිපත් කරලා ඒක නැති කරගන්න. ඊට අමතරව එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු කරන විට සිහියෙන් යුතුව කරන්නට බලන්න ඊටත් අමතරව පුළුවන් නම් ඔය බුද්ධෝ වාගේ පරිකම්ම වචනයක් අරගෙන ඒක නිතරම සිහි කරන්න බලන්න. නිකන් ඉන්න වෙලාවට නොඑක් දේවල් කද හිත හිතා කල්පනා කර කර කාලයේ කාදන්නේ කාදමන්නේ නැතුව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කිය යාමසේ කරන්න බලන ටික කාලයක් යනකොට මේ ඇගේ සතිය දියුණු වේවි. ඒ සතිය දියුණු වුණාට පස්සේ සමාජ සමාධිය දියුණු කරගන්න ඒ සතිය දෙහෙමින්ම උපකාර වෙනවා. සතිය දියුණු වෙච්ච නැති කෙනෙකුට සමාධිය දියුණු කරන්නට බෑ. ඒක නිසා සමාධිය දිනු කර ගැනීම සඳහා අඩු වශයෙන් මෛත්‍රී භාවනාවක් වෙන භාවනාවක්වත් හැම දවසම ටික ටික ටික ටික හරි පුරුදු කරන්න බලන්න. එහෙම පුරුදු කරන්න පටන් ගත්තේ නැත්නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා අදාළම පටන් ගත යුතුයි. අදාළම පටන් ගන්න පුළුවන් හැටියට ටික ටික හරි කළන්නට ඕනේ. ඒවා කරන විට නොයෙක් බාධා පැමිණෙනවා ලෙඩ රෝග ඇති වෙනවා කරදර පීඩා ඇති වෙනවා අමනුෂ්‍ය උදුර ඇති වෙනවා මාරු උදුර ඇති වෙනවා ඊත්තු පීඩා උදුර ඇති වෙනවා කර්ම පීඩා උදුර ඇති වෙනවා නොයෙක් දේවල් එනවා මේවා ආවට පස්සේ තමන්ගේ කාලේ මේ කාලය තුලදී මේවා කරන්නට බැරි වුණා ඒක නිසා මේවා නැති වුණාට පස්සේ නැති වෙච්ච කාලේ කරගන්න බැරි දේවල් දැන් කරන්නට ඕනේ කියලා බලවත් වීර්යයක් ඇතිව කරන්නට පටන් ගන්නට ඕනේ ඉතින් ඒ විදිහට සමාධිය දිනු වෙන්න භාවනාවක් කළ යුතුයි. ඉතින් ප්‍රඥාව දිනු වීම සඳහා පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ අවබෝධයක්, ධාතු පිළිබඳ අවබෝධයක්, ආයතන පිළිබඳ අවබෝධයක්, පටිච්ච සම්පාද ධර්මයන් පිළිබඳ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳව විදර්ශනා ඥානයන් පිළිබඳව මේ ආදී නිවන් යාමට අවශ්‍ය වෙන කරුණු තියෙනවා ඒ ඒවා පිළිබඳ අවබෝධයක් පළමුවෙන් ඇති කරගන්න තමාගේම අවබෝධයක් ඇති කරගන්න ඒ අවබෝධය ඇති කරගෙන විදර්ශනා භාවනා කරන විට මේ පංචස්කන්ධ ධර්ම නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන හැටි බල බලා සිටින්න. එහෙම කළොත් එහෙම අත්තනාවස දන්තේන නාතන් ලැබති දුර්ලභං කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පරිදි ඒ ගාථාවේ දුර්ලභෝ නිර්වාණ ධාතුව මේ ආත්ම භාවයේ দমনය කර ගැනීම තුළින් Tamanට ලබන්නට පුළුවන්කම ලැබේ. එසේ කටයුතු කරන්නට ඕන මේවා මේ කණින් අහලා අනික් කණින් පිට කරලා ඇරියොත් Tamanට එකෙන් කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. මේවා ජීවිතයට එකතු කරගත්තොත් විතරයි ඒ ධර්ම ඇසීමෙන් Tamanට ප්‍රයෝජනයක් තියෙන්නේ. ඒක එකතු කරගන්නේ තමා තමා විසින්මයි අත්තායි අත්නෝනාතෝ කියන එක හොඳට සිහියට නගා ගන්න. තමාගේ පිහිට තමාම සොයාගත යුතුයි. වෙන කිසියෙක් තමාට පිහිට දෙන්නට නැහැ. දැන් මේ කාලය අවකාශ දෙන්නේ නැහැ. ඒක නිසා මේ දේශනාව මෙතනින් අපිට නිම කරන්න සිදු වෙනවා. එම නිසා අප දෙවියන්ට දැන් පින් දීලා මේ දේශනාව නිම කරමු කවුරුත් කියමු ආකාශට්ටාජ කියන පාඩේ ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්වන ශාසනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්වන දේශනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්වන්තු මම් පරන්තේ ප්‍රාර්ථනා කන්මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ය අයං ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ කුසල් සත්‍ය මේ ඇගේ මෙලොවේ හත්සල සේවා පරිලෝය අපතත් අත්පත් වේවා නිවනිෂ්ඨන සීමට මේ කුසල් හේතු වාසනා වේවා අභිවාදන ශීලස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු සෝපත්තේවා නිවන් සුව ලැබේවා